ජීවක සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ බිහරති ජීවකස්ස කෝමාර භච්චස්ස අම්බවනේ අතකෝ ජීවකෝ කෝමාර භච්චෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝබ් ජීවකෝ කෝමාර භච්චෝ භගවන්තං ඒතදවෝච සුතං මේතං බන්තේ සමනං ගෝතමං උද්දිස්ස පානං ආරභන්ති තං සමනෝ ගෝතමෝ ඥානං උද්දිස්ස කටං මන්සං පරිභුඤ්ජති පටිච්ච කම්මන්ති යේතේ බන්තේ ඒව මාහංසෝ समनङ्गोतमम् उद्दिश्य पानम् आरभन्ते තං සමනෝ ගෝතමෝ ඥානං උද්දිස්ස කටං මන්සං පරිභුඤ්ජති පටිච්ච කම්මන්ති කච්චිතේ බන්තේ භගවතෝ උත්තවාදිනෝ නච භගවන්තං අභෝතේන අබ්භාචික්ඛන්ති ධම්මස්ස චානු ධම්මං ව්‍යාකරොන්ති නචකෝචි සහ ධම්මිකෝ වාදානුවාදෝ ගාරහ්‍යඨානං ආගච්ඡති තී යේතේ ජීවක ඒව මාහංසෝ සමනං ගෝතමං උද්දිස්ස පානං ආරභන්තේ තං සමනෝ ගෝතමෝ ඥානං උද්දිස්ස කටං මන්සම් පරිභුඤ්ජති පටිච්ච කම්මන්තේ නමේතේ බුද්ධවාදිනෝ අබ්බාචික්ඛන්ති ච පනමන්තේ අසතා අභෝතේන තීහිකෝ අහං ජීවකඨානේහි මන්සං අපරිභෝගಂತಿ වදාමි දිඨං සොතං පරිසංකේතං ඉමේහිකෝ අහං ජීවකතේ හිඨානේහි මන්සං අපරිභෝගಂತಿ වදාමි තීහි කෝ අහං ජීවකඨානේහි මන්සං පරිභෝගන්ති වදාමි අදෙට්ඨං අසුතං අපරිසංකේතං ඉමේහි කෝ අහං දේවකතේහි ඨානේහි මන්සං පරිභෝගಂತಿ වදාමි ඉද ජීවක බික්ඛෝ අඤ්‍යතරං ගාමං වා නිගමන් වා උපනිස්සාය විහෙරති සෝමෙත්තා සහගතේන චේතසා ඒකන් දිසං පරිත්වා විහෙරති තතහා ဒ ුතියන් තතහා තතියන් තතහා චතුත්ථින් ඉති උද්ධමදෝ තිරියං සම්බදේ සම්බත්තතාය සම්භාවන්තං ලෝකම් මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති තමේනම් ගහපතිවා ගහපති පුත්තෝ වා උපසංකමිත්වා ස්වාතනාය භත්තේන නිමන්තේති ආකංකමානෝව ජීවක භික්ඛෝ අදිවාසේති සෝතස්සාරත්තියා අච්චයේන පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්තචීවර මාදාය යේන තස්ස ගහපතිස්ස වා ගහපති පුත්තස්ස වා නිවේසනං තේන උපසංකමති උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසේදති තමේනංසෝ ගහපති වා ගහපති පුත්තෝ වා පනේතේන පිණ්ඩපාතේන පරිවිසති තස්සන එවං හෝති සාදු වතමායන් ගහපති වා ගහපති පුත්තෝ වා පනේතේන පිණ්ඩපාතේන පරිවිසති අහෝ වතමායන් ගහපති වා ගහපති පුත්තෝ වා ආයතිම්පේ ඒව රූපේන පනේතේන පිණ්ඩපාතේන පරිවිසෙයාති ඒවම් පිස්සන හෝති සෝතම් පිණ්ඩපාතං අගතිතෝ අමුච්චිතෝ අනය්‍යෝ පන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති තං කිං මඤ්ඤසේ ජීවක අපිනුසෝ බික්ඛෝ තස්මින් සමයේ අත්තව්‍යාබාධාය වාච්ඡේතේති පරව්‍යාබාධාය වාච්ඡේතේති උභයව්‍යාබාධාය වාච්ඡේතේති නොහේතං බන්තේ නනුසෝ ජීවක භික්ඛෝ තස්මින් සමයේ අනවජ්ජං ඒව ආහාරං ආහාරේති එවං බන්තේ සුතම්මේතං බන්තේ බ්‍රහ්මා මෙත්තා විහාරේතේ ධම්මේ ඉදම් බන්තේ භගවා සක්ඛේ දිට්ඨෝ භගවාහි බන්තේ මෙත්තා විහාරේතේ යේන කෝ ජීවක රාගේන යේන දෝසේන යේන මෝහේන ව්‍යාපාදවා අස්ස සෝරාගෝ සෝදෝසෝ සෝමෝහෝ තථාගතස්ස පහේනෝ උච්චින්න මූලොත් ථාලාවත්තු කතෝ අනභාවකතෝ ආයතින් අනුපාද ධම්මෝ සචේකෝතේ ජීවක ඉදං සන්ධාය භාසිතං අනුජානාමිතේ ඒතන්ති ඒත දේව කෝපනමේ බන්තේ සන්ධාය භාසිතං ඉද ජීවක බික්ඛෝ අඤ්‍යතරං ගාමන් වා නිගමන් වා උපනිස්සාය විහෙරති තෝ කරුණා සහගතේන චේතසා පෙය්‍යාලම් මුදිතා සහගතේන චේතසා පෙය්‍යාලම් උපේක්ඛා සහගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරති තතහා ဒ ුතියම් තතහා තතියම් තතහා චතුත්ථින් ඉති උද්ධමදෝ තිරියං සම්බදේ සම්බත්තතාය සම්භාවන්තං ලෝකං උපේක්ඛා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති තමේනං ගහපති වා ගහපති පුත්තෝ වා උපසංකමිත්වා ස්වාතනාය භත්තේන නිමන්තේති ආකංකමානෝව ජීවක බික්ඛු අදිවාසේති සෝතස්සාරත්තියා අච්චයේන පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්තචීවරං ආදාය යේන තස්ස ගහපතිස්සවා ගහපති පුත්තස්සවා නිවේසනම් තේනුපසංකමති උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසේදති තමේනං සෝ ගහපතිවා ගහපති පුත්තෝවා පනේතේන පිණ්ඩපාතේන පරිවිසතේත් තස්සන එවං හෝති සාධෝ වත මායං ගහපති වා ගහපති පුත්තෝ වා පනේතේන පිණ්ඩ පාතේන පරිවිසති අහෝ වත මායං ගහපති වා ගහපති පුත්තෝ වා ආයතිම්පි ඒව රූපේන පනේතේන පිණ්ඩ පාතේන පරිවිසෙයාති එවං පිස්සන හෝති සෝතම් පිණ්ඩ පාතං අගතිතෝ අමුජ්ජිතෝ අනජ්ජෝ පන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිභුංජති තංකින් මඤ්ඤසි ජීවක අපිනසෝ බික්ඛෝ තස්මින් සමේ අත්තව්‍යාබාධාය වාචේතේති පරව්‍යාබාධාය වාචේතේති උභයව්‍යාබාධාය වාචේතේති නොහේතං බන්තේ නනුසෝ ජීවක භික්ඛෝ තස්මින් සමයේ අනවජ්ජං ඒව ආහාරං ආහාරේති තී එවං බන්තේ සුතම්මේතං බන්තේ බ්‍රහ්මා උපේක්ඛා විහාරේති ධම්මේ ඉදම් බන්තේ භගවා සක්ඛි දිට්ඨෝ භගවාහි බන්තේ උපේක්ඛා විහාරේති යේන කෝ ජීවකරාගේන යේන දෝසේන යේන මෝහේන විහෙසවා අස්ස අරතිවා අස්ස පටිඝවා අස්ස සෝරාගෝ සෝදෝ සෝසෝ මෝහෝ තථාගතස්ස පහේනෝ උච්චින මූලෝ ථාලාවත්තු කතෝ අනභාවකතෝ ආයතින් අනුපාද ධම්මෝ සචේකෝ තේ ජීවක ඉදං සන්ධාය භාසිතං අනුජානාමිතේ ඒ තන්තේ ඒතදේව කෝපනමේ බන්තේ සන්ධාය භාසිතම් යෝකෝ ජීවක තථාගතං වා තථාගත ශාවකං වා උද්දිස්ස පානං ආරභති සෝ පංච හිතානේහි බහුං අපුඤ්ඤං පසවති යම්පිසෝ ඒවමාහ ගච්ඡත අමුකම් නාම පානං ආනේතාති ඉමිනා පඨමේනට හානේන බහුං අපුඤ්ඤම් පසවති යම්පි සෝපානෝ ගලප්ප වේදකේන ආනීයමානෝ දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති ඉමිනා ဒ ුතියේනට හානේන බහුං අපුඤ්ඤං පසවති යම්පිසෝ ඒවමාහ ගච්ඡත ඉමං පානං ආරභතාතේ ඉමිනාතතේන ඨානේන බහුං අපුඤ්ඤම් පසවති යම්පි සෝපානෝ ආරභියමානෝ දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති ඉමිනා චතුත්තේන ඨානේන බහුං අපුඤ්ඤම් පසවති යම්පි සෝ තථාගතං වා තථාගත ශාවකං වා අකප්පියේන ආසාදේති ඉමිනා පංචමේන ඨානේන බහුං අපුඤ්ඤම් පසවති යෝකෝ ජීවක තතහාගතං වා තතහාගත ශාවකං වා උද්දිස්ස පානං ආරභති සෝ ඉමේහි පංචෛඨානේහි බහුං අපුඤ්ඤං පසවති තී එවං වොත්තේ ජීවකෝ කෝමාර භච්චෝ භගවන්තං ඒතද වෝච අච්චරියං භන්තේ අබ්බුතං භන්තේ කප්පියං වත බන්තේ භික්ඛු ආහාරං ආහාරෙන්ති අනවජ්ජං වත බන්තේ භික්ඛු ආහාරං ආහාරෙන්ති අබෙක්ඛන්තං බන්තේ පෙය්‍යාලම් උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති ජීවක සුත්තං පංචමං